සම්බුදු සරණයි පින්වත් ඔබ සමට පින්වත්නි සසර කතරෙන් එතර වීමට අවසි ලෝතුරු සඳහා මඟ ඔබ වෙත සංවේදනය කරන බෞද්ධ නාලිකාවේ මහනුවර අස්කිරි කෙඩිගේ රජමහ විහාරස්ථානයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාලය මූලිකත්වයෙන් ඔබ වෙත ගෙනෙන ධර්මදේශනා මාලාවේ තවත් එක් සදහම් දේශනාවක් මෙලෙස ආරම්භ වන්නේ. අදවසේදී අප සියලු දෙනා කෙරෙහිම සිටින් මේ උතුම් ධර්ම දේශනාව පැවැත්වීමට වැඩම කොට වදාළ මහනුවර මයිලපිටිය මහානද සරසොන්හි ප්‍රධාන අනුශාසක මහනුවර අලුත්කම ගම්මන්තලාව පුරාණ විහාරවාසී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද අලුත්කම පඤ්ඤාසාර ගෞරවනීය ස්වාමීන් වහන්සේව අපි සියලු දෙනා নমස්කාර පූර්වකව පිළිගනිමු සාදු සාදු සාදු නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් අගාමා හොන්ති නිගමාපි අනිගමා හොන්ති නගරාපි අනගරා හොන්ති ජනපදාපි අජනපදා හොන්ති තී ධර්ම ශ්‍රවණාබිලාෂී ශ්‍රද්ධා සම්පන්න වාසනාවන්ත පින්නතුනි කිසිම දානයකට දෙවනි නොවන උදාාර ආනිසංස ගෙන දෙන ලබා දෙන්නාටත් ලබා ගන්නාටත් බොහෝ වැඩපිනිස හිත පිනිසම පවතින ධර්ම දානමේ කුසලයක් රැස් කරගන්නේ පින්නතුනි දිනක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට ආව එක්තරා බ්‍රාහ්මණෙක්. මේ කාරණේ සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ තික නිපාතේ. සූත්‍ර පිටකයේ නිකාය ග්‍රන්ථ පහෙන් එකක් තමයි අංගුත්තර නිකාය කියලා කියන්නේ. දහම් කරුණු සංඛ්‍යාත්මකව විස්තර කළ දේශනාවන් අංගුත්තර නිකායේ ඇතුළත්ව තිබෙනවා. ඒ අංගුත්තර නිකායේ දහම් කරුණු තුනක් පිළිබඳව දෙසූ දේශනාවන් ඇතුළත් කොටසට කියනවා තික නිපාතේ කියලා. අංගුත්තර නිකායේ තික නිපාතේ. තික නිපාතේ පින්නතුනේ වර්ගයක් තියෙනවා. ඒ වර්ගයේ නම බ්‍රාහ්මණ වර්ගය. ඒ බ්‍රාහ්මණ වර්ගයේ සූත්‍රයක් තියෙනවා පලෝක කියලා සූත්‍රයක්. පලෝක කියන එකේ තේරුම බිඳීම වෙනසීම කියන අර්ථයයි. පින්නතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ආපු මේ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මොකද්ද ප්‍රශ්නේ? ස්වාමීනි අපේ අතීතයේ අපේ ප්‍රවේණී අය ප්‍රවේණී කියන්නේ පරපුරේ අය. දැන් මේගොල්ලෝ බ්‍රාහ්මණයෝනේ. බ්‍රාහ්මණ පරපුරේ තමන්ගේ පියාගෙන් නෙවෙයි ඒ පියවරුන්ගේ පියවරුන්ගේ. එහෙමත් නැත්නම් මේ බ්‍රාහ්මණයා කියනවා ස්වාමීනි අපේ ආචාර්යවරුත් ඒ විතරක් නෙවෙයි ඒ ආචාර්යවරුන්ගේ ආචාර්යවරු. ඒ අය පවා අපිට එදා ඉඳන් කියලා තියෙනවා මේ ලෝකේ ඉස්සර මේ මනුස්ස ලෝකේ හරියට සෙනග කියලා. අපේ ගුරුවරුත් ගුරුවරුන්ගේ ගුරුවරුත් අපිට කියලා තියෙනවා මේ ලෝකේ මිනිස්සුયો ඉස්සර බොහෝම අධිකයි. හරියට මිනිස්සු වැඩි මේ මනුස්ස ලෝකේ කියන එක ඉස්සර අවීචිය වගේ පිරීලා තිබ්බා කියලා තමයි අපේ ගුරුවරුත් ගුරුවන් ගුරුවරුන්ගේ ගුරුවරුත් අපිට කියලා තියෙන්නේ. නමුත් ස්වාමීනි අද එහෙම මනුස්ස ලෝකේ පිරීලා පිරීලා නැහැ කිව්වා. ස්වාමීනි එදා මේ මනුස්ස ලෝකය අවීචිය වගේ පැහිලා නම් අවීචිය වගේ පිරිනමන් නමුත් අද වෙනකොට manuss ලෝකේ මිනිස්සු තුනී බවක් තියෙනවා නම් තුනී බවක් කියන්නේ අඩු බවක් තියෙනවා නම් එහෙම වෙන්න හේතුව මොකද්ද කියලා හෙව්වා. දැන් ඔන්න බලන්න වැදගත් කාරණයක් මතුවෙනවා. ඒ තමයි අද අපි කියනවා පින්නතුනේ manuss ලෝකේ ජනගහණය වැඩි වෙනවා කියලානේ. ඇත්තටම මේ manuss ලෝකේ ජනගහණය අද වැඩි නෑ පින්නතුනේ. අද manuss ලෝකේ මිනිස්සු අඩුයි. අතීතයේ පින්නතුනේ මේ රටේම වුණත් අනුරාධපුර පොළොන්නර යුග වෙනකොට පින්නතුනේ මොනතරම්නම් සෙනග හිටියද? සංදේශ කාව්‍යවල කියන්නේ පින්නතුනේ එක දිහාවකින් වහලෙට නගින කුකුලේ වහලෙන් වහලට වහලෙන් වහලට මාරු වෙලාම ගියා කියනවා. දේශනාවෙත් කියනවා පින්නතුනේ අතීතේ manuss ලෝකේ පියස්සෙන් පියස්සට පියස්සෙන් පියස්සට හේතු වෙන්න තරම් ගෙවල් තිබුණා කියලා. ඒක හොඳට ඔප්පු වෙනවා අනුරාධපුරය පොළොන්නරුව වගේ ඓතිහාසික තැන්වලට ගියපුවාම ඒ විහෙර විහාර සංකීර්ණ බලපුවාම හිතා ගන්න පුළුවන් මේ manuss ලෝකේ එදා කොච්චර ඉන්නේද කියලා. එදා සිතුල්පව්වෙම පින්නතුනේ මහරහතන් වහන්සේලා 60000ක් වැඩ හිටියා කියනවා. හිතන්න බලන්න. සිතුල්පව්වෙම ලංකාවේ සිතුල්පව්වේ විතරක් මහරහතන් වහන්සේලා 60000ක් වැඩ හිටියා කියනවා. එදා සිතුල්පව්වේ මහරහතන් වහන්සේලා 60000ක් වැඩ හිටියක්. අද ලංකාවේ පින්නතුනේ මුළු ලංකාවෙම වැඩ ඉන්නේ ස්වාමින් වහන්සේලා 20000කටත් අඩුයි. සිතුල්පව්වේ විතරක් එදා 60000. එතකොට මහරහතන් වහන්සේලා 60000ක් සිතුල්පව්වේ විතරක් වැඩ හිටියනම් මේ ලංකාවේ ජනගහනය කොහොම තියෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ මනුස්ස කියන්නේ මිනිස්යන්ගේ පවුල උනත් පින්නතුනේ අද තුනී වෙලා ගිහිල්ලාද නැද්ද? පවුල පවා තුනී වෙලා ගිහිලානේ. අද ගෙවල් දෙක තුනක ඉන්න සෙනග එදා අපේ එක ගෙදරක හිටියද නැද්ද? එක ගෙදරක හිටිය පින්නතුනේ. ඉතින් ඒ නිසා ශාසනෙත් පිළිලා තිබ්බා. ගිහි ගෙදරින් තමයි පින්නතුනේ ශාසනයක ශාසනයට දරුව දෙන්නේ. නමුත් අද ගිහි ගෙදර දුප්පත් වුනහම ගිහි ගෙදර දරුවන්ගෙන් දුප්පත් වුනහම ශාසනය කොහොමද භික්ෂූන්ගෙන් දුප්පත් වෙනවද නැද්ද? භික්ෂූන්ගෙන් දුප්පත් වෙනවා. අතීත පින්නතනේ පියස්සින් පියස්සට පියස්සින් පියස්සට හේතු වෙන විදිහට කියලා තිබ්බා කියනවා. මොන තරම්නම් එතකොට සෙනග සෙනගක් ඉන්නද? අනුරාධපුරේ පොළොන්නරුවේ පින්නතුනේ ඔය මිහින්තලේ එහෙම විහාර සංකීර්ණයට බලපුවාම ඒ විහාර සංකීර්ණවල පින්නතුනේ තිබිලා තියෙන්නේ බත් ඔරු, දානි ඔරු. මේ පින්නතුන් බලලා ඇතිනේ. කැඳ ඔරු තිබිලා තියෙන්නේ. මහ විශාල ඔරුවක් වගේ එකක්. ඒක තමයි දානේ. තව එකක් තියෙනවා ඒක තමයි කැඳ. එතකොට කැඳ ඔරුවක් ගල් වලින් හදපු ඒ ඔරුවක් තරම් එකක් පුරවන්න කැඳ පිරෙවුවනම් ඒ තරම් වළඳන්න හාමුදුරුවෝ නේද? ඒ තරම් දානේ වළඳන්න හාමුදුරුවෝ කොච්චර ඉන්නේද? ඒ තරම් හාමුදුරුවන්ට කැඳ කැඳ ඔරු පිටින් පුරවන්න දානේ ඔරු පිටින් පුරවන්න එදා දායකයෝ කොච්චර ඉන්නද? එදා මිනිස්සු කොච්චර ඉන්නදනේ? එදා මිනිස්සු එච්චර හිටියනම් අපේ රටේ ගොවිතැන කොච්චර සාර්ථක වෙන්නද වෙලා තියෙන්නේද? දානි උරු පුරවන මේ එකකට එකක් එකකට එකක් ගැලපිලා යනවා. තවත් එකක්. කැඳ උරු පිටින් පුරවන්න දානේ උරු පිටින් පුරවලා දන් දෙන්න මහරහතුන් වහන්සේලා සිතුල්පව්වේ 60000ක් වැඩ ඉන්නකොට ඒ 69 පෝෂණය කරන්නේ එදා දායකයෝ කොච්චර ඉන්නේ නැද්ද? අපි කෙත්වතු වලින් කොච්චර ශස්ත්‍රීකව ඉන්නේ නැද්ද? එදා මේ මිනිස්සුන්ට කොච්චර ශ්‍රද්ධාව තියෙන්නේ නැද්ද? නේද? කොච්චර ශ්‍රද්ධාව තියෙන්නේ නැද්ද? අතීතේ විශාල රාජ්‍ය අනුග්‍රහයකුත් ලැබුණා පින්නතුන විහාරවලට. උන්වහන්සේලාට මේ ශාසනය බුද්ධ ශාසනය මේ රටේ රාජ්‍ය ආගම වුණා. මුල් කාලේ මේ රටේ රජ වුණේ බෞද්ධයෙක්ම විය යුතුයි කිව්වා. ඕක තවත් ටිකක් දියුණු වෙලා ඊට පස්සේ කිව්වා මේ රටේ රජ වෙනවා නම් රජ වෙන්න ඕන පෙරම් පුරණ බෝධිසත්වයෙක් කියලා. අන්න ඒ පෙරම් පුරණ බෝධිසත්වයෝ බඳු පාලකයෝ එදා මහා සංඝරත්නයේට වෙහෙර විහාර හදවල දුන්නා. වෙහෙර විහාර හදවල දුන්නා පිළිතුරු. ඇත්තටම ලියුම් කියල ලියුම් ලියලා ආධාර ඉල්ලන්න ඕනුනේ නැහැ. එදා හැදුවා. රජවරු වෙහෙර හදලා දුන්නා, විහාර හදලා දුන්නා. ස්වාමින් වහන්සේලාට තිබුණේ විහාර ඇතුලේ හිත හදන්න. නමුත් අද මේ తත්වයේ වෙනස් දැන් සිද්ධ වෙලා තියෙනවා ස්වාමින් වහන්සේලාටම පන්සල් හදාගන්න. ඒ නිසා බොහෝ විටකදී උන්වහන්සේලාට ගුණ පුරා ගන්න ලැබෙන ඉඩ කඩක් අවම වෙලා තියෙනවා. කොහොම වුණත් පින්නතුනේ දා පාලකයෝ පාලිතයෝ බොහොම ශ්‍රද්ධාවෙන් කටයුතු කළා. මිනිස්සු පිරීලා හිටියා. අවීචිය වගේ පිරීලා හිටියා කියලා. අවීචය කියන්නේ අවීචය කියන්නේ පින්නතුනේ අපායේ වලක් අන්ත දුක් තියෙන තැන තමයි පින්නතුනේ අවීචය කියන්නේ. ජීවිතයේ ආනන්තරීය කර්මාදී කරපු බලවත් ගරුක අකුසල කර්ම කරපු එවන් අය පින්නතුනේ දේවදත්ත හාමුදුරුව වැනි එවන් අය වැටෙන්නේ අවීචී. ඇයි අවීචී කියන්නේ? අවීචී කෙනකේ තේරුම මොකද්ද? බරපතල අකුසල් බරපතල පව් කරපු අය උපදින තැන. අවීචි මහනිරය කියලා කියන්නේ අවීචි කියලා කියන්නේ පින්නතනේ වීචි කියලා කියන්නේ අතර කියන එකයි. එහෙමත් නැත්නම් ඉඩ කියන එකයි. දැන් ඔබත් මමත් අතර මේ ඉඩක් තියෙනවනේ. ඒක තමයි වීචි කියන්නේ. අවීචි කියන්නේ ඉඩක් නැහැ කියන එක. අතරක් නැහැ කියන එක. හිඩසක් නැහැ කියන එක. ඔන්න අවීචී හැටි. මොකද්ද? එකක් තමයි අවීචියේ මෙන්න මෙතන දුක් විඳින සත්වයෙක් ඉන්නවා මෙන්න මෙතන දුක් විඳින සත්වයෙක් නෑ කියලා කියන්න බෑ කියනවා. එහෙනම් මුළු මනින්ම අවීචියේ ඉන්නෙම දුක් විඳින සත්වයෝමයි. මේ අවීචිය මෙතන හිදසක් තියෙනවා කියලා නෑ පිළිතුරේ. ඒ තරම් අවීචිය පිළිලා. අමතක කරන්න එපා මේ පින් කරලා ගිහිල්ලා නෙමෙයි. ඒ තරම් අකුසල් කරලා ඒ තරම් පව් කරන මිනිස්සු තමයි එතන ඉන්නේ. ඊතරම් පව් කරපු අය. එතකොට හිතන්නකො මේ manuss ලෝකෙට ගොඩ වෙලා මේ හුඟක් පින්නතුනේ manuss ලෝකේ ඉඳන් කරලා තියෙන්නේ පව්ද පින්ද? ඈ? පව්නේ. manuss ලෝකෙට ගොඩ වෙන්නේ පිනකින්. හැබැයි ඒ පිනෙන් ලැබෙන manussකම ලැබුණාට පස්සේ මිනිස්සුන්ට තේරෙන්නේ මෙතනින් පින් කරන්න ඕන නේද කියලා. ඒ නිසා පව් කරනවා. ඒ පව් කරපු පිරිසෙන් අවීචිය පිරිලා පිරිලා මෙතන දුක් විඳින සත්වයෙක් නෑ මෙතන ඉන්නවා කියලා වෙන් කරන්න බෑ කියනවා. ඒ තරම් පිළිලා. අනෙක් කාරණේ තමයි මේ අවීචියේ මෙන්න මෙතන ගින්දර නැහැ මෙන්න මෙතන ගින්දර තියෙනවා කියලා වෙන් කරන්න වෙන් කරන්න බෑ කියනවා. ඒ කියන්නේ මුළු මනින්ම එහෙනම් ගින්නෙන්මයි දුක තියෙන්නේ. අවීචිය දුක් දෙන්නේ ගින්නෙන් මුළු මනින්ම පින්නතුනේ ගින්න හැමතැනම. මෙතන ගින්දර නැහැ මෙතන තියෙනවා කියලා වෙන් කරන්න බෑ. මෙන්න මෙතන මේ වෙලාවේ දුකක් නැහැ මෙන්න මේ වෙලාවේ දුක තියෙනවා කියලා වෙන් කරන්න වෙන් කරන්නත් බෑ. එහෙනම් හැම වෙලාවෙම අවීචිය තියෙන්නේ දුකමයි. දැන් manuss ලෝකේ අපිට නම් අනේ මේක මහ දුකක් කියලා කිව්වට පින්නතුනේ කොයි වෙලාවෙ හරි hina වෙන්නත් අවස්ථාවක් ලැබෙනවද නැද්ද? අවස්ථාවක් ලැබෙනවනේ. ශෝක කරනවා වගේම දුක් විඳිනවා වගේම අල්ප මාත්‍ර වශයෙන් හරි සතුටක් විඳිනවද නැද්ද? සතුටක් ආස්වාදයක් විඳිනවා. නමුත් අවීචියේ මෙන්න මේ වෙලාවේ දුකක් නැහැ කියලා කියන්න බෑ. මුළු මනින්ම තියෙන්නේ දුකමයි. දුකමයි කියන්නේ. මොනතරම් ගින්නකින් මේ සත්වයා පෙළෙනවද කිව්වොත්, පීඩා විඳිනවද, දුක් විඳිනවද කිව්වොත් පින්වතුනේ ගින්නක් ඒ ගින්නේ පිච්චෙන නිරයගාමී සත්වයක් වින් කරලා හඳුනා ගන්න බෑ කියනවා. ඒ තරම් පිච්චෙනවා. ඒ කියන්නේ ගෙනි අඟුරු ගොඩකට යකඩ කැබැල්ලක් දැම්මොත් පින්නතොට මොකද වෙන්නේ? රත් වෙලා රත් වෙලා රත් වෙලා අන්තිමේදීම ගෙනි අඟුරත් යකඩ කැලලක් අඳුර ගන්න බැරි වෙනවද නැද්ද? ඒ තරම් ඇවිලෙනවනේ. අන්න ඒ වගේ කියනවා. ගින්නත් ඒ ගින්නේ පිච්චෙන සත්වයක් වෙන් කරගන්න බෑ කියනවා පින්නතුල. ඒ තරම් ගින්නේ පිච්චෙනවා අවීචිය. දේවදත්ත හාමුදුරුව දැනටත් ඉන්නේ කොහෙද? අවීචිය. ඔන්න බලන්න මනුස්ස ලෝකෙටත් ඇවිල්ලා රජ කෙනෙක්ගේ පුතෙක් වෙලත් ඉපදිලා භාග්‍යවතුන් වහන්සේට නෑදෑකනුත් කියලා මේ ශාසනයේ පැවිදි වෙලා උපසම්පදත් වෙලා රාජ උපස්ථානත් ලබාගෙන බුදුරජාණන් වහන්සේ දැක දැක බණපද එහි එහි මතු පසේ බුදු වෙන්න ඉන්න උත්තමේ සරියුත් මහරහතන් වහන්සේ වගේ දෙගුණයක් පෙරම් පුරලා හිටියත් පින්නතුනේ වැටුණද නැද්ද අවීචියටම? අවීචි මහනිරේටම වැටුණා. හිතලා බලන්නකෝ එතකොට. දේවදත්ත හාමුදුරුව අවීචියේ පැහෙන්නේ පින්වතුනේ ගව්වක් පමණ වෙච්ච නිරිසත්වයෙක් හැටියටයි. ඒ නිරිසත්වයාගේ දේවදත්ත හාමුදුරුව ඒ නිරිසත්වයාගේ පින්වතුනේ අවීචියේ සඳහන් කරනවා කුටි කුටි කාමර කාමර හැටියට තමයි වින් වෙලා තියෙන්නේ කියලා. ඒ අවීචී සියලු දිසාවන් වල සියලු පැතිවල පින්නතුනේ මහා දැවැන්ත යකඩ දොරටු වලින් මෙහිලා තියෙනවා. යකඩ දොරටු වලින් මෙහිලා තියෙනවා. මේ අවීචී ගින්න මොනතරම් සැරද කිව්වොත් එහෙම යොදුන් 100ක් ඈත හිටියක් පින්නතුනේ ඇස්ගිරි පුපුරනවා කියනවා. ඒ තරම් ඒ ගින්න සරයි. පින්නතුනේ මේ නිර්සත්වය දේවදත්ත හාමුදුරුවෝ ඒ අවීචී දුක් විඳින්නේ කොහොමද? පොළවේ පින්නතුනේ නලල දක්වා කොටස උඩු පියන්පතේ යකඩනේ. ඒ උඩු පියන්පතේ පින්නතුනේ එරිලයි තියෙන්නේ. නලද නලල දක්වා කොටස හිස් මුදුනය අර උඩ පියන්පතේ එරිලා තියෙනවා. ඊළඟට යට පාදවල ගොප් ඇටය දක්වා කොටස. ගොප් ඇටය කියන්නේ කකුල් දෙකේ ඔය පහළින්ම තියෙන සංදිය. අන්න ඒ සංදිය දක්වා කොටස ඒ අවීචයේ පින්නතුලේ පහළ පොළොව තලයේ ඉරිලයි පවතින්නේ යකඩවල. ඊළඟට දෑත දෙපසට කරලා ඒ අත් දෙකේම මැණික් කටුව දක්වා කොටස පින්නතුලේ දෙපැත්තේ පියන් දෙකේ ඉරිලයි තියෙන්නේ. හෙල්ලෙන්නවත් පුළුවන්ද? හෙල්ලෙන්නවත් බෑ. තල් කඳන් පමණ වෙච්ච ගිනිගෙන පිච්චෙන මහා යකඩ කඳන් පින්නතුලේ දේශනාවේ කියනවා පසුපස බිත්තියෙන් පැන නැගිලා පපුවක් කඩාගෙන පින්නතුනේ පපුව පැත්තෙන් එළියට යනවා කියනවා. දකුණු පැත්තේ පිටියෙන් නැගෙන ඒ තරම්ම තල් කඳන් පමණ වෙච්ච යකඩ උල් ගිනිගෙන පිච්චමින් පින්නතුනේ දකුණු පැත්තෙන් ශරීරයට ඇතුල් වෙලා වම් පැත්තෙන් එළියට යනවා කියනවා. හිස් මුදුනෙන් වදින ඒ තරම්ම යකඩ කඳන් ගිනිගෙන පිච්චෙමින් හිස් මුදුනෙන් වැසලා පින්නතුනේ පහලින් යනවා කියනවා. මේ දුක අල්ප මාත්‍රයක් වෙනසක් නැතිව පින්නතුනේ කල්පයක් විඳින්න ඕනේ. කල්පයක් විඳින්න. හෙල්ලෙන්නවත් බෑ. ඇයි හෙල්ලෙන්නවත් බැරි? හ්ම්. පැනලා දුවන්න බෑ. ඇයි හෙල්ලෙන්නවත් බැරි? හෙල්ලෙන්න බැරි එක කාරණයක් එක. දේශනාවේ කියනවා නිසලව වැඩ උන්න බුදුරජාණන් වහන්සේට කරපු අපරාධින්දම හෙල්ලෙන්න බෑ දුක් විඳිනවා. නිසලව වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේටමයි මේ අපරාධ කළේ. ඒ නිසාම දුක විඳින්න තියෙන්නේ Tamanට හෙල්ලෙන්නවත් බැරුව. පින්නොතනේ මේ අවීචයේ මොන තරම් සත්වය පෙරිලද කිව්වොත් දේශනාවේ කියනවා නැලියකට පිටි පෙරෙව්වා වගේ කියනවා. නැලියකට හාල් පෙරෙව්වොත් හාල්ලට දෙක තුනක් අතර හරි ඉඩක් තියනවද නැද්ද? ස්වල්ප මාත්‍ර ඉඩක් හරි තියෙනවා. නමුත් නැලියකට පිටි පෙරෙව්වොත් ඉඩක් තියෙයිද? ඉඩක් නැහෙනේ. අන්න ඒ වගේ කියනවා අවීචිය ඒ තරම් පිරීලා කියනවා. ඒ තරම් අවීචිය පිරෙන්න ඒ තරම් බරපතල අකුසල් කරන අය කොච්චරක් ඇද්ද? ඒ නිසා පින්නතුනේ දැන් මේ බ්‍රාහ්මණයත් ඇවිල්ලා මේ කියන්නේ මේ manuss ලෝකේ අතීතයේ අවීචිය වගේ පිරීලා තිබ්බා. අපේ ආචාර්යවරුත් ආචාර්යවරුන්ගේ ආචාර්යවරුත් අපිට කිව්වේ එහෙම. නමුත් ස්වාමීනි අද වෙනකොට මනුෂ්‍ය වර්ගයා බොහෝම තුනී වෙලා තමයි පේන්නේ තනුත්තයම් පඤ්ඤායති මේසු අඩුයි තුනී වෙලයි තියෙන්නේ බලන්නකෝ සමහර විටකද ගෙවල් දෙකක් අතර වෙනස බලපුවමත් පින්නතුනේ නේද මීටර් ගණන් අඩි ගණන් එහාට ගියපුවාම තමයි තව ගයක් තියෙන්නේ අපේ නමුත් එදා පියස්සෙන් පියස්සට හේතු වෙන්න ගෙවල් තිබ්බා කියනවා ඒ විතරක් නෙමෙයි බොහෝම දුරකට ගියාට පස්සේ ඔන්න මිනිස්සු දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා සමහර පැතිවල. තවත් මීටර් 100ක් විතර එහාට පින්නතුන යනකොට තමයි තවත් ගෙදර කොන්න ආයෙත් දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා. මිනිස්සු තුනී වෙලා ගිහිල්ලා. නේද? මිනිස්සු ක්ෂය වෙලා ගිහිල්ලා. මිනිස්සු අඩු වෙලා ගිහිල්ලා. ඉතින් අර බ්‍රාහ්මණය ඇහුවා ස්වාමීනි එහෙම වෙන්න හේතු මොනවද කියලා. අන්න ඒ වෙලාවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා ඒ බ්‍රාහ්මණයට මේ මනුස්ස ලෝකයේ සෙනඟ අඩු වෙන්න කාරණා තුනක් මොනවද ඒ කාරණා තුන? බ්‍රාහ්මණය මේ ලෝකයේ එහෙම සෙනඟ අඩු වෙන්න පළවෙනි කාරණේ තමයි මේ ලෝකෙ මිනිස්සු එන්න එන්නම එන්න එන්නම අන්සන්තක වස්තුෙහි ආසාවෙන් යුක්තයි කියනවා. අනුන් සතු ධනෙහි අනුන් සතු වස්තුවේහි ගිජුයි කියනවා. අන් සන්තකයට ලෝලයි. අන් සන්තකයේ කෙරෙහි තියෙන ආසාව ආසාව වැඩි. මේකට කියනවා අ비ජ්ජා කියලා. අ비ජ්ජා කියන්නේ විෂම ලෝභය. විෂම ලෝභය කියන්නේ තමන්ගේ දේ කෙරෙහි තිබෙනා වූ ලෝභය නෙමෙයි. අනුන්ගේ දේ කෙරෙහි තියෙන ලෝභයක බරපතල අවස්ථාවක් පිළිබඳ. ඒ සමහර වෙලාවකදී තෙන්නේ වෙන කෙනෙකුට මොකක් හරි ලැබුණම අපි හිතමුක දැන් ඔන්න ගමේ වෙනත් පවුලකට සමෘද්ධි සහන ආධාරය ලැබෙනවා. ඔන්න එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එයාලට නැතු වෙයි. හරිනම් ඕක ලැබෙන්න ඕනේ අපිට මේ. ඔන්න අභිජ්ජාව. සතුටු වෙන්නේ වෙන කෙනෙකුට ලැබුණු දෙයින්. අභිජ්ජා කියන්නේ ලෝභයට වඩා බරපතල අවස්ථාවක්. බරපතල අවස්ථාවක්. අන් සන්තකයේ කෙරෙහි ආසාව වැඩි පින්නතුනේ. අනුන්ගේ දේවල් වලට ආසාව වැඩි. අන්න ඒ කාලේ අනුන්ගේ දේවල් වලට තියෙන ආසාව නිසාම මේ මිනිස්සු ගුණධර්මයන්ගෙන් පිරිහෙනවා කියනවා. හොරකම් කරනවා කියනවා. හොරකම් කරන්නේ මොනවද? ධනය, දීපල විතරක් නෙවෙයි. අද වෙනකොට පින්නතුනේ පෞල් සංස්ථාව පවා පින්නතුනේ අන්සන්තකයේ කෙරෙහි තියෙන ආසාව නිසා දෙදරලා ගිහිල්ලා නැද්ද? පුරුෂයෙක් පර ස්ත්‍රීන්ටත් ස්ත්‍රියක් පර පුරුෂයන්ටත් ලෝලක් වෙයි. අද මොන තරම්නම් පිළිහිමක් තියෙනවද බලන්නකො පින්නතුනේ. මේ හැම එකක්ම අන්සන්තකේ කෙරෙහි තියෙන ආසාව. විෂම ලෝභය, අධර්ම රාගය, අධර්ම රාගය. අන්න ඒ කාලේ මොකද වෙන්නේ? එකිනෙකා එකිනෙකාව මරා ගන්න පටන් ගන්නවා කියනවා. එක එකා මරා ගන්න පටන් ගන්නවා කියනවා. දැන් අපිට ඒක වෙලා නැද්ද පින්නතුනේ? අපිට ඒක වෙලයි තියෙන්නේ. දැන් සියල්ලෝම නිදිනකොට මොකක් හරි ආයුධයක් ළඟ තියාගන්නවා. ඒ ආයුධයක් ළඟ තියාගන්නේ. මෛත්‍රිය වඩන්නද? කරුණා දයාව පතුරවන්නද? නැහැ පිළිතුරේ. අන්සන්තකයේ කෙරෙහි ආසාවෙන් ඉන්න එක හොරෙක් එක ගමකට පහළ වුණා. ගමේම මිනිස්සු ආයුධයක් අතට ගන්නවද නැද්ද? ගන්නවා. ආයුධයක් අතට ගත්තා කියන්නේ එක්තෙනෙක් අදින්න හදානා සිල්පදේ කඩනකොට අන් සියල්ලෝගෙම හිත හැදෙනවා පළවෙනි සිල්පදේ කඩන්න. වෙන්නේ නැද්ද? පළවෙනි සිල්පදේ කඩන්න හිත හදා ගන්නවා අනික් ගමේමයි. එතකොට දෙතන ඉඳලා ඉන්නේ ආවුද්ඝනෝ ආවුද්ඝනෝ. අකුසල් සිටිවිලි කී දෙනෙකුට උත්පාදනය කරලාද බලන්නකෝ. මේක උතනින් එහා පැත්තට ගියපුවාම මේ ලෝකයේ පින්නතුනේ අද වෙනකොට බලවත් රාජ්‍යයන් විසින් දුර්වල රාජ්‍යයන් යටපත් කරගන්නේ මොනවා හින්දාද? අන් සන්තකයේ කෙරෙහි තියෙන ආසාව හින්දා නෙමෙයිද? ඒ නිසා දේශනාවේ කියනවා අනුන්ගේ දේවල් කෙරෙහි ආසාව විෂම ලෝභය අධර්ම රාගය වැඩි වුණාට පස්සේ මිනිස්සු එකිනෙකා එකිනෙකා විසින් මරන්න පටන් ගන්නවා කියලා. මරලා මරලා මරලා මරලා අන්තිමේදී මොකද වෙන්නේ? ජනපද හැටියට තිබුණු ඒවා ජනපද නොවි යනවා. නියම්ගම් හැටියට තිබුණු ඒවා නියම්ගම් නැති වෙලා යනවා. නගර හැටියට තිබුණු ඒවා නගර නෙවෙයි දැන්. ඒවා එකිනෙකව මරාගෙන විනාශ වෙලා. හොඳට විමසලා බලන්න. අද සමහර දියුණු රටවල් හැටියට තිබිච්ච රටවල් අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ? අද වෙනකොට පින්නතුනේ ඉවරයි. දැන් මේ කියන්නේ ඇෆ්ගනිස්තානයේ වේවා ඔය ආදී රටවල් පින්නතුනේ මොකද වෙලා තියෙන්නේ? ඒ ඒ අයගේ තියෙන මොන මොන හරි සම්පත් වලට කෑදරකම නිසා බලවත් රාජ්‍යයන් විසින් අන් සියල්ලෝම මරණවද නැද්ද? අන් සියල්ලෝම මරණෝ. ඔන්න මිනිසු තුනී වෙනවා එකිනෙකා මරාගෙන. ඒ ඒ රටවල් වල ඒ ඒ සම්පත් වලට අනෙක් අනෙක් රටවල් වලට තියෙනා වූ ආශාව නිසා ඒ ඒ රටවල් වල ඉන්න මිනිස්සු සිය ගණන් දහස් ගණන් ලක්ෂ ගණන් එක තැන මරනවා. එක තැන මරනවා. මරලා මරලා මරලා පින්නතුනේ අද වෙනකොට සමහර දියුණු රටවල් අද වෙනකොට එහෙම පිටින්ම කඩාගෙන වැටිලා ගොඩ ගෙහිච්ච ගොඩනැගිලි විතරයි. නේද? ගිනිපත් වෙච්ච අලු ගොඩවල් විතරයි. මේ ඔක්කොම කරන්නේ මිනිස් හිත නේද? කෙලෙස් වසඟභාවයෙන් ඕක කියනවා පළවෙනි කාරණේ මේකේ දරුණු අවස්ථාව අන්තිමේදී මෙහෙම මෙහෙම ගිහිලා පිනොත් දැන් කෙලෙස් වැඩිනේ. කෙලෙස් වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න manuss ලෝකේ ආයුෂ මොකද වෙන්නේ? ආයුෂ ආයුෂ අධි. දේශනාව කියනවා මිනිස්සු කෙලෙස් අධික වෙන්න කෙලෙස් අධික වෙන්න රාගය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න පින්නතුනේ මිනිස්සුන්ගේ ආයුෂ අඩුයි. ඒක නිසා ආයුෂ අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා ගිහිල්ලා දැන් අපිට වයස අවුරුදු කීයද සාමාන්‍යයෙන්? අවුරුදු 75යි 80යි. දැන් කෙලෙස් අඩුයිද කෙලෙස් වැඩිද? කෙලෙස් කෙලෙස් වැඩි. ඒ නිසා තමයි බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙනකොට පස්මහ බැලුම් බලන්නේ. පළවෙනි එක මොකද්ද? කාලය. කාලය කියලා කියන්නේ කවමදාකවත් ලෝකේ බුදු කෙනෙක් පහළ වෙන්නේ මනුස්ස ලෝකේ අවුරුදු 100කට වඩා අඩු වුණාම. එහෙනම් මේ කාලේ බුදු වුණා කියලා කවුරු කිව්වත් පින්නතුනේ මේ කාලේ බුදු කෙනෙක් පහළ වෙන්න ක්‍රමයක් ක්‍රමයක් නැහැ. කවදාකවත් manuss ලෝකේ අවුරුදු 100කට වඩා අඩු වුණාම බුදුවරු පහළ වෙන්නේ ඇයි පහළ වෙන්නේ නැත්තේ? කෙලෙස් වැඩි ඒ සත්වයන්ට. වයස අඩු උනේ අඩු වුණ හින්දා කෙලෙස් වැඩි වුණා නෙමෙයි. කෙලෙස් වැඩි වුණ හින්දා වයස අඩු වුණා. දැන් වයස නැහැ පින්වත් මිනිසුන්ට. කෙලෙස් අධිකයි. මේ කාලේ බුදු කෙනෙක් පහළ වුණා ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්නවද? නෑ ඒ සත්වයා කෙලෙස් බරිතයි. මේ අවුරුදු 60 70 ඇතුළෙත් මැරෙන්නේ නැති ගානට තමයි පින්නතුනේ උම්මත්තකයෝ වගේ කෙලෙස් සංසිඳවනවා. දැන් අපිට ජරා මරණ දෙක ඇඟේ වැටිලා පේන කාලයන් අවුරුදු 70යි කියන වදාපු අම්මත් මැරෙනවා නම් ඒ 70 ඇතුළේ හදාපු තාත්තත් මැරෙනවා නම් කුසෙන් උපද්දවපු දරුවෝත් මැරෙනවා නම් මිනී කීයකට අපි කර තියලා තියනවද මේ අවුරුදු 70 75 ඇතුළේ ඒත් පින්නතුනේ අපිට ජරා මරණ පේනවද? ඒත් ජරා මරණ පේන්නේ. ඒ තරම් කෙලෙස්. අම්මා මැරුණා කිව්වත් අනිත් පැත්තට හැරෙනකොට පින්නතුනේ ආයෙත් කොහේ හරි ඇලෙනවා ගිහිල්ලා. තාත්තා මැරුණා කිව්වත් ආයෙත් කොහේ හරි ඇලෙනවා ගිහිල්ලා. ඒ තරම් කෙලෙස්. ඒ කාලේ බුදවරු පහළ වෙන්නේ නැහැ පින්නතුනේ. මොකද බුදවරු පහළ වෙලා ධර්මයේ දේශනා කළාට ඒ ධර්මයට වඩා මිනිස්සුන්ගේ හිත් කෙලෙස් වලට වසඟයි. දැන් ආයෙත් පිරිහිලා පිරිහිලා පිරිහිලා පිරිහිලා අන්තිම කාලයක් එනවා පින්නතුනේ මනුස්ස ලෝකේ අවුරුදු ආයුෂ 10ට අඩු වෙනවා කියනවා. ඒ අවුරුදු 10ට ආයුෂ අඩු වෙනකොට අපේ යම් වැඩිමක් සිද්ධ වුණා නම් ඒ සියලු වැඩිම අවුරුදු 10 ඇතුලේ සිද්ධ වෙනවා. දැන් අද ඒක වෙමින් යන්නේ නැද්ද? වර්ධන වේගය වැඩි කියලා මේ අම්මලා තාත්තලාට වැටහෙන්නේ නැද්ද? වැටහෙන අවස්ථා තියෙනවනේ. වයස අඩුයි. නමුත් වැඩිම වැඩිම වැඩි. අවුරුදු 10ට යනකොට අවුරුදු 5ේදී පින්නතුනේ කසාද බඳිනවා. කියන්නේ අවුරුදු 5 කියලා කියන්නේ අද දරුවාගේ අවුරුදු 5 නෙමෙයි. ඒ අවුරුදු 5 ඇතුළත විවාහ වෙන වයසට වැඩෙනවා. අවුරුදු 10 ගෙවිලා ඉවර වෙනකොට පින්නතුනේ දරුමල්ලොත් හදලා ඔක්කොම කළා මැල්ලට. ඒ තරම් දුර්වලයි පින්නතුනේ. ඒ තරම් පිරිහිලා යනවා. අන්තිමේදී පින්නතුනේ මැරිලා මැරිලා මැරිලා මැරිලා ඔන්න ආපහු වාරයක් පින්නතුනේ මේ මිනිස්සුන්ට මතක් වෙනවා අනේ අපේ ජීවිතවල හැටි කියලා ආයේ මිනිස්සුන්ට අනිත්‍ය මෙනෙහි කරන්න පටන් ගන්නවා. ඒ අනිත්‍ය මෙනෙහි කිරීමේ හේතුවෙන් ආපහු වාරයක් අවුරුදු 20කට ආයුෂ වැඩි වෙනවා. ඒ දරුව ප්‍රාණඝාතයෙන් වළකිනවා ඒ හේතුවෙන් අවුරුදු 30කට ආයුෂ වැඩි වෙනවා. හොරකමින් වළකිනවා අවුරුදු 40කට ඊට පස්සේ ආයුෂ වැඩි වෙනවා. මෙන්න මේ විදිහට ආයේ කුසල පක්ෂයේ වැඩෙනකොට තමයි ආපහු වාරයක් ආයුෂ ආයුෂ වැඩින්නේ. එහෙනම් මතක තියාගන්න අකුසලයක් කරලා පින්නතුනේ දීර්ඝායුෂ විඳිනවා කියලා එකක් එහෙම එකක් නෑ. අනුන් මරලා හරි මන් දිගාසිරි විඳිනවා කියලා එකක් එහෙම එකක් නෑ කවදාවත්. ඒ නිසා පළවෙනි ක්‍රමයේ කියනවා manuss ලෝකේ පිරිහිලා යන මනුෂ්‍ය සංහතිය වෙනසිලා යන මොකද්ද? අන්සන්තකයේ කෙරෙහි තියෙන ආසාව නිසා මිනිස්සු ඒ වයින් මත් වෙලා වියරු වැටිලා අන්තිමේදී එක එක එක එක මරා ගන්න පටන් ගන්නවා. මහ ජන සංහාරයන් කරනවා පින්නතුනේ අන්සන්තකයේ ලබා ගන්න. වෙන දෙයකට නෙවෙයි. එයින් මිනිස්සු එකිනෙකා මරාගෙන ඉවර වෙනවා කියනවා. ඊළඟ කාරණේ බුදුරජාණන් වහන්සේ වදාලා දෙවෙනි කාරණය මහ බ්‍රාහ්මණය අනාගතයේ අන්සන්තකයේ කෙරෙහි ආසාව ඇති කරගත්තම විෂම ලෝභයෙන් අභිච්ඡාවෙන් මේ ලෝකයේ වෙලුනම ඒ කාලයේහි රජවරු අධාර්මික වෙනවා කියනවා. රජවරු වටා ඉන්න අය අධාර්මික වෙනවා. ඒ කාලයේහි ස්වභාව ධර්මය අපිට පහසු පරිද්දෙන් පවතින්නේ කලට වෙහි වහින්නේ. කාලෙට වෙහි වහින්නේ. පායන්න ඕන කාලෙට පායන්නේ. දැන් මේ හැම එකක්ම අපි මූණ දෙනේවද නැද්ද? අද ටිකෙන් ටික ටිකෙන් ටික. අද අපි කියනවා යලමහ පැටලෙලා කියලා. යලමහ නෙවෙයි පැටලෙලා තියෙන්නේ අපිට කුසලයේ අකුසලයේ පැටලෙලා තියෙන්නේ. මේ සියලුම විෂමතා ඒක නිසයි. අන්තිමේදී පින්නතුනේ හැම දෙම ස්වභාව ධර්මයේ විෂමව හමන හුලඟ පවා පින්නතුනේ විෂමයි කියනවා. හමන හුලඟ පවා විෂමයි. කලට වැස්ස නැති වුනහම කලට පායන්නේ නැති වෙනකොට හමන හුළඟ පවා විෂම වෙනකොට පින්වතුනේ මේ මහ පොළොවේ තියෙන සාරගතිය නැති වෙලා යනවා. නිස්සාරා පෘථුවි. මේ මහ පොළොව නිස්සාර වෙලා යනවා. සරු නැහැ පොළොව. පින්වතුනේ මේක මොනතරම් බැරෑරුම්ද කියලා බලන්න. අතීතයේ මිනිස්සුන්ට ඕන කළා අනුන්ද ජීවත් කරවමින් Tamanට ජීවත් වෙන්න. නමුත් අද මිනිස්සු හැදිලා තියෙනවා අනුන් මරලා හෝ Taman ජීවත් වෙන්න. ඒ නිසා එළවලු වගා කරන ගොවියෝ ඉන්නවා විකුණන්නේ එළවලු වෙනම හදන, gedara කන්නේ එළවලු වෙනම හදන. මේක සැහැල්ලු තැනක නෙවෙයි තියෙන්නේ. ඒ කියන්නේ Tamanගේ gedara දරුවෝ දරුවෝය, අනුන්ගේ දෙමව්පියෝ දෙමව්පියන්ගේ දරුවෝ දරුවෝ නොවේය. උන් මරලා හරි මම්මගේ දරුවෝ ජීවත් කරනවා. ඒ නිසා gedara කන්න එළවලු වෙනම තියෙනවා. අනෙක් දරුවන්ට කවන්න එළවලු වෙනම හදනවා. මේ එකක් විතරයි කිව්වේ. මේ එකක් විතරයි කිව්වේ. තවත් ඉතින් එහා පැත්තේ ගියපුවහම මොකද වෙන්නේ? රුපියල රුපියල රුපියල ලාභ ලබලා බෑ. ඒ නිසා එයාලඟ තියෙන සියලු දේවල් උදුරලම ගන්න ඕන කියලා ඉක්මනට අන්සන්තකේ ලබාගෙන තමන් පමණක් දියුණු වෙන්න පින්නතුනේ ඕනම විදිහක වසක් විසක් ගහලා පින්නතුනේ ඉක්මනට ආහාරයේ ගොඩනගන නිපදවන ක්‍රමයක් අපිට ආවා. ඒ නිසා අතීතයේ ස්වභාවයෙන් මැරිච්ච කුකුල්ලෝ ඊට පස්සේ දවස් 45න් මැරෙන්න පටන් ගත්තා. දැන් දවස් 45ක් අපිට බලන් ඉන්න බෑ කුකුල්ලෝ මැරෙනකන් දැන් 25න් අපි මරනවා. මිනිස්සු මිනිස්සු වෙන්න තුනේ බලන්නකෝ අපි කොතනද ඉන්නේ කියලා. ඉතින් හිතනවාද එහෙම අපි දීර්ඝාෂ වෙදී කියලා. ඒ සත්වයාට බෙහෙත් එන්නත් කරලා වර්ධන වේගය වැඩි කරලා දින ගණන නියම කරගෙන මරාගෙන කරන ලෝකයක් දිගාසිරි වෙදීද? ඔයත් ඔයත්ගේ දරුවන්ගෙන්වත් දිගාර් දීර්ඝාෂය බලාපොරොත්තු වෙනවද? බලාපොරොත්තු වෙන්න එපා පිළිතුරේ. ඒක වෙන්නේ මොකද අපි බොහෝ දෙනෙක්ගේ ජීවිත කාලය ඉවර කරපු જાතියක්. ඍජුව හෝ වක්‍රව ඉස්සෙල්ලා අපි පිළිවෙතක් තියෙන්න ඕන පින්නතනේ. එතකොට ඊළඟට මොකද වෙන්නේ? භූමියේ හැදෙන ගහකොළ වෙයි නම් ඒවයි ඵල දරන්නේ කියනවා. මේවා බලන්න අපි මූණ දෙමින් ඉන්නේ ක්‍රමිකව මේවට නෙවෙයිද? ඒ ඵල දරන්නේ නැති විෂමව හැදිච්ච බීජ වලින් අපි ආහාර හදලා පරිභෝග කළාම ඒ ආහාරේ පවා වහ. ඒ ආහාරේ පවා පින්නතුනේ අපේ ආයුෂ ආයුෂ අඩු කරනවා, ලෙඩ වැඩි කරනවා. දැන් වෙලා නැද්ද? දැන් අපි හැමෝම පිළිකාරෝ කියමු. කොහෙන්ද ආවේ? හා වෙන කොහෙන්වත් ආව නෙමෙයි. මේ සියල්ල දැන් අපිට ප්‍රතිවිරුද්ධවයි නැගිටලා තියෙන්නේ. මෙතෙක් කාලයක් අපි ස්වභාව ධර්මයට විරුද්ධ වුණා. දැන් ස්වභාව ධර්මය අපිට විරුද්ධව නැගිටලාද නැද්ද? නැගිටලා මේ හැම එකක්ම පින්නතුනේ මිනිස්සුන්ගේ සිත්වල තියෙන කුසලයේ පිරිහීම, අකුසලයේ වැඩි වීම අන්තිමේදී ඒ ආහාර ගන්න අය ලෙඩ වෙලා එයින් මරණයටපත් වෙනවා ඊළඟ පිරිස පිළිතුරයි. එයින් මරණයටපත් වෙනවා ඊළඟ පිරිස. බලන්න මේ පලෝක කියන සූත්‍රයේ සඳහන් කාරණේ. යුද්ධයෙන් යම් සෙනගක් මැරුණද ඒ ඉස්සෙල්ලා කිව්ව පළවෙනි කාරණේ හින්දා. එකිනෙකා විසින් මරා ගන්නවා. දැන් යුද්ධයේ එතනින් එහෙම නතර වෙනකොට දැන් මොකද වෙන්නේ? දැන් දෙවෙනි කාරණේ මැරෙනවා. එකිනෙකා ලෙඩවලටපත් වෙලා ගන්න ආහාර වස විස වෙලා දැන් අපි හැමෝම පින්නතුනේ මරණසන්නයි. ඒ නිසා පුංචිම දරුවෝ පින්නතුනේ අතීතේ මැරෙන තුරා පෙනඩෝල් පෙත්තක්වත් බිව්වේ නැහැ කියලා ආඩම්බර වෙච්ච ලෝකය අද ඔබ උපද්දවන පුංචි දරුවෙක් අවුරුද්දක් ගත වෙනකොට බෙහෙත් බොනවා පින්නතුනේ එදා මිනිහෙක් මැරෙනකන් නොබීපු ඒ බෙහෙත් ටික බීලා ඉවර වෙනකොට මේ පුංචි අවුරුද්දක් විතර වයස ඇති දරු පැටියාගේ ශරීරයේ ඇතුළේ තිබෙනා වූ ශරීර අවයව යාන්තමින් දුව පැනව නැගිටින වයසට වෙනකොට පින්නතුනේ පිටින් පේනව හොඳට නමුත් ඇතුළාන්තේ ඇතුළාන්තේ දුර්වලයි. කොච්චර දුරකට මේක ගිහිල්ලාද බලන්නකො බුදුරජාණන් වහන්සේ වදාළ මේ අනුසන්තකයේ කෙරෙහි තියෙන ආසාව, විෂම ලෝභයේ, අධර්ම රාගේ කොච්චර දුර ගිහිල්ලාද? මේ ඔක්කොම පින්නතුනේ අපි සිත්වල තියෙන පාපතර සිටිවිලි. කෙලෙස් තුන්වෙනි කාරණේ කියනවා අධර්ම රාගයෙන් මත්වෙච්ච මිනිස්සු පින්නතුනේ අධාර්මිකව හැසිරෙනකොට ගුණය නැතිව ධර්මය නැතිව හැසිරෙනකොට පින්නතුනේ එදාට පිංගන්න සම්මාදිට්ඨික දෙවි කෙනෙක්වත් පින්නතුනේ අපි අතර නැහැ. පින් කරන මිනිසයන්ට සීල් ගුණ දම් රකින මිනිසයන්ට බොහෝ සෙයින් සම්මාදිට්ඨික දෙවිවරු අනුග්‍රහ කරනවා. ආශිර්වාද කරනවා. ආරක්ෂාව සපයනවා. නමුත් මිනිස්සු සීලයෙන් සීලයෙන් පිරිහෙනකොට, ගුණයෙන් පිරිහෙනකොට, ධර්මයෙන් පිරිහෙනකොට පින්නතුනේ සම්මාදිට්ඨික දිවිව අපිව අපිව අතාරිනවා. සම්මාදිට්ඨික දිවිව අපිව අතෑරපුවම මොකද වෙන්නේ? ඉන්නවා පින්නතුනේ සැඩ යක්කු. ඒ සැඩ යක්කු තමන්ගේ යක්ෂ සේනාව manuss ලෝකෙට මුදා හරිනවා කියනවා. ඊළඟට මිනිස්සු පින්නතුනේ යක්ෂයන් විසින් ආරූඪ කරලා යක්ෂයන් විසින් යටපත් කරලා ඊළඟ පිරිස මරලා දානවා කියලා. බලන්නක එක නිමේෂයකින් සිද්ධ වෙන හානිය. ඒ නිසා පින්නතුනේ බුදුරජාණන් වහන්සේ මේ කාරණා තුන පෙන්නලා කියනවා බ්‍රාහ්මණය මේ තමයි කාරණා තුන කියනවා. එදා අවීචිය වගේ පිළිලා තිබිච්ච මනුස්ස ලෝකය අද මිනිස්සයාගෙන් සිඳිලා යන්න, ක්ෂය වෙලා යන්න. මිනිස්සු තුනී වෙලා වගේ පෙනිලා මේ ඉවර වෙලා යන්න ඔය තමයි හේතුව කියනවා. ආකාශ්මික දෙයක් නෙවෙයි. මනුස්ස වර්ගයාගේම సంతානේ කුසල් සිතිවිලි විනාශේද නැද්ද? අධර්ම සිතිවිල්ල වැඩිවීමද නැද්ද? අධර්ම සිතිවිල්ල වැඩිවීම. ඒක නිසා මේ ලෝකේ අපි මොනවා සකස් කළත් පින්නුතුනේ සිත සකස් කළේ නැත්නම් අපි මොන භෞතික සම්පත් හැදුවත් සකසලා තියෙන්නේ අපේ විනාශයයි. ඒ නිසා තනි තනිව තනි තනිව තමන්ගේ සිත් තුළ කුසල් සිතිවිලි උපද්දව ගන්න ඕනේ. අකුසල් සිතිවිලි දුරු කර ගන්න ඕනේ. සියලු දෙනාට උතුම් නිවන් අවබෝධයේ පිණිස මේ දේශනාව හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමවටපත් කර ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක් රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා දස බල සීලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංඛා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු දස බල බුදු රජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙලවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා සාදු සාදු සාදු Thank you. පින්වත්නි ඔබ අප සිතනා කිරීම සිටින් එවතුම් ධර්ම දේශනාව සිදු කළ මහනුවර මයිලපිටිය මහානද සරසුන්හි ප්‍රධාන අනුශාසක මහනුවර අලුත්කම ගම්මන්තලාව පුරාණ විහාරවාසී ගෞරව ශාස්ත්‍රවේදී පූජපාද අලුත්කම පඤ්ඤාසාර කරුණේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සලසේවායි අපි සියලු දෙනා සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු